ඉතින් ඒ කර්මය ධනක කර්මය එක ධනක කර්ම ධනක කියන්නේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ගෙනදෙන කර්මය කියන තේමනුයි ඊට ධනක ඒ ප්‍රධාන එක තමයි ප්‍රතිසන්දි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කිය ප්‍රතිසන්දි කියන්නේ යම් කිසි භවයක පහළ වීමේදී ඒ පහළ වීම වශයෙන් උපදන ඒ විපාක සිත උපදවන කර්මය කියනවා ඒ ජනක කර්මය. ඒකයි ප්‍රතිසන්දි දානය කියලා කර්මය. එහෙම ප්‍රතිසන්දියක් ගෙන දෙන ඒ කර්මය විපාක සිත ආ ඒ සමග ඇතිවන්නා වූ චෛතසික හා ඒ සිත හා පෙරපසු නොවි උපදනා වූ කර්මජ රූප ය යෙනදේ උපදවන ඒ නිසා විපාක කියන විට විපාක කියන වචනය දුබන්නේම චිත්තයිතික ධර්ම වලට රූප විපාක කියන ව්‍යවහාරයට ඇතුළත් කොට දක්වන්නේ නැහැ දැන් ඒ කරන ලද කර්මය නිසා තමයි ප්‍රතිසන්දියක් ලැබෙන විට ඒ ප්‍රතිසන්දි වශයෙන් ඇතිවන්නා වූ ස්කන්ධ පංචකයම ඒ කර්මය නිසා දෙන එක. කර්මයෙන් උපදවන එක. ඒ ස්කන්ධ පංචකයෙන් ස්කන්ධ හතරක්ම අයත් වන්නේ විපාක කොට. ඒවාට කියනවා විපාක ස්කන්ධ කියලා. ඒ ලැබෙන රූප කර්මයෙන් උපදවන රූප වලට කියන්නේ කර්මජ රූප එහෙම නැත්නම් අතත්තා රූප කියන මේ වචන දෙකම ඒ සඳහා පාවිච්චි කරනවා. එතකොට ප්‍රතිසන්දී විපාකය හා කටත්තා රූප. ඒ ප්‍රතිසන්දී විපාක පෙරපසුම වී ලැබෙනවා. ඊට පස්සේ දැන් අපට මෞකුස ප්‍රතිසන්දී ගන්නා මිනිසුන්ට ඒ ප්‍රතිසංගියේදී ලැබෙන රූප දක්වා පිරෙන්නේ ඒ කොටස් තුනක්. ඒවට කියනවා කාය දසකයේ, භාව දසකයේ, වස්තු දසකයේ. ඒ කාය දසකයේ වශයෙන් ලැබෙන රූප කලාපය. වස්තු දසකයේ වශයෙන් ලැබෙන රූප කලාපය. ඊළඟට භාව ධර්කයේ වශයෙන් ලැබෙන රූප කලාපය කියන මේවා ඒ කර්මයෙන්ම උපදවන ඒවා. ඒ ප්‍රතිසන්දිය දෙන ලද කර්මයෙන්ම උපදවන ඒවා. ඒවා ලැබෙනවා ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි. ප්‍රතිසන්දි සිතට පෙරත් නොව ප්‍රතිසන්දි සිතට පසුවත් එකවර ලැබෙන. ඒ එකවර ලැබෙන්නේ මේ කර්මයෙන් උපදවන බැරි. එකවර ලැබෙන. දැන් වෙන තැන්වල නම් දැන් දිව්‍ය ලෝක වගේ තැන්වල නම් එහිදී ලැබෙන ඒ රූප කර්මජ රූප ප්‍රතිසංගි සිත සමගම ලැබෙන ප්‍රතිසංගියත් සමගම ඒ සියල්ල අපට එහෙම ලැබෙන්නේ නැහැ මේ මෞකුසේ ප්‍රතිසංගි ගන්න අයට ඒ චක්කු දසක සෝත දසක ඝාන දසක જીවහා දසක කියන ඒවා ලැබෙන්නේ පස්සේ කාය දසක, භාව දසක, වස්තු දසක කියන ඒවායි ප්‍රතිසන්දී සිත ලැබෙන විටම ලැබෙන. අනේ ඒ ප්‍රතිසන්දී සිත ලැබෙන විට ලැබෙනවා ඕ ඊට පසුව ලැබෙනවා ඕ ඒ කර්මජ රූප ලැබෙන්නේ මේ ප්‍රතිසන්දිය ගෙන දෙන ජනක කර්මය. අනේ එලෙස ඒ ප්‍රතිසන්දී ප්‍රවෘත්ති වශයෙන් ලැබෙන ඒ විපාක ගෙන දෙන කර්මයට ජනක කර්ම කියලා කියනවා. ජනක. දැන් එහෙම අප ගත්තොත් ඒ ගැන අපට මේ ඒ කියන කාරණය පැහැදිලි කර ගැනීමට අපි ගන්නේ අපට ප්‍රතිසන්දිසිතා. යම් දවසක අප මව කුස ප්‍රතිසන්දිගතයේදී අවස්ථාවේදී අපට ලැබුණේ ප්‍රතිසන්දිසිත. ඒ සිතත් සමගම පෙරපසු වූ අර කියන ලද කාය දසික භාව දසික වතු දසික කියන ඒවා ලැබුණා. ඒ ප්‍රතිසංවිත පවත්නේ එක චිත්තක්ෂණයක කාලයක්. ඒක අප දැනගෙන තිබෙනවා. ප්‍රතිසංති කෘත්‍යයෙන් මේ ලැබෙන්නේ උපාද ප්‍රතිභංග කියන ක්ෂණත්‍රයකින් පරිමිත කාලයක් තුල. ඊට පස්සේ ඒ සිතම ඒ විපාක සිතම නැවත වරක් උපදින. ඒ නැවත වරක් උපදනා වූ ඒ විපාක සිතට ඒ අවස්ථාවේ සිට කියන්නේ ප්‍රතිසංවිසිත කියන්නේ භවංගසිත කියන්නේ. අනේ භවංගසිතන් ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ලැබෙන්නේ. ප්‍රතිසංවි විපාකය ලැබුණා. ඊළඟට භවංග වශයෙන් ඒ ප්‍රවෘත්ති විපාක. ඉතින් ඒ කොයි තරම් කාලයක් ජීවත්ව සිටින තාක් ඒකට ප්‍රතිසංවි විපාකයේ කියන එක ප්‍රතිසංවික්ෂණෙහිදී ලැබෙන එක. ඉන්පසු ජීවත්ව සිටින තාක් කල් ලැබෙන විපාකවලට කියන්නේ ප්‍රවෘත්ති විපාක. එතකොට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියන දෙවදෑරුණු විපාකම උපදවන කර්මයක් තමයි මේ ජනක කර්මය. දැන් අපිට මේ ජනක කර්මයකින් දුන්න ප්‍රතිසන්දියක් තියෙනවා. එනේ ඊට පස්සේ ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන ප්‍රධාන එක තමයි භවආනිසංස. ඒ අතරේම අපට වෙනත් කෘත්‍යයන් සිදු කරමින් ඒ කර්ණයෙන් ලැබෙන්නට පුළුවන්. ඒ කර්ණයෙන් තවත් අවස්ථාවකදී ඉදිරිපත් වන්නට පුළුවන් මේ මේ කෘත්‍ය සතරෙන් යම් යම් කෘත්‍යයන් සිදු කරනවා. උපස්තම්භණයද ඒ කර්මයෙන්ම සිදු කරන්නටත් බැරි නෑ. නමුත් ප්‍රධාන වශයෙන් උපස්තම්භණය කියන්නේ ඒ ජනක කර්මයෙන් එන ලද ප්‍රතිසන්දි ඇති පුද්ගලයාට ඒ ජීවත්ව සිටින කාලය තුළදී ඒ තමා ලබාගත් ඒ ජීවිතය සැපවත් වීමට සැපවත් කිරීමට ක්‍රියා කරන කර්මවලටයි මේ උපස්තම්භක කර්මය කියලා කියන්නේ. ඒකට ජනක කර්මයෙන් ප්‍රතිසන්දිය උපදවන ප්‍රධාන වශයෙන්. උපස්තම්භක කර්මයෙන් ඒ ලබ් ප්‍රතිසන්දිය ඇති තැනට උපකාර කරන එබඳු ඒවා අපට අප ජීවත්ව සිටින තාක් කල්ම ලැබෙන. අපට මේ අවස්ථාවලදී අපගේ සැපයේ පිණිස ඉදිරිපත් කරන කර්ම පිළිගෙන අප දන්නේ නැහැ ඒවා මොනවද කියලා. ඒ අවස්ථාවලදී ඒ සැප සම්පත් කියන ඒවා ලබන අවස්ථා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මොන කර්මයෙන්ද මේක දුන්නේ ආදි වශයෙන්. එහෙත් එය උපස්තම්භක කර්මයෙන් වන වැඩක්. ඒ උපස්තම්භය කියන්නේ ඒක. දැන් අපේ උගාරට ඕන එකක් තමයි මේ ප්‍රතිසම්භී ගෙන දෙන කර්මයේ කියන විට අප කරන තා හැම කර්මම ප්‍රතිසම්භියක් ගෙන දිය හැකි කර්මම නොවේ. හැබැයි ඇතැම් අවස්ථාවලදී දැනෙනවා ඊටාම සුළුයි කියා සලකනු ලබන කර්මන් ප්‍රතිසම්භී ගෙන දුන් අවස්ථා ගැන මීට කලින් අප කරන ලද කතාවදී මේ පින්තුන්ට දෙන්නට ඇති. අර භික්ෂුන් වහන්සේ නමක් ඉනුකුලෙකු වෙලා උපන්නයි කියලා. උන්වහන්සේ හොඳ සේවක ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒ මරණාසන්න මොහොතේදී ඇති වුණු අර তৃෂ්ණාව හේතුකොට. ඒ තිරිසන් ආත්ම භාවයේ සත් දවසක් ගත කිරීමට ඉනුකුලෙකුව උපන් බවට. ඒ කර්මයේ වශයෙන් ගත්තම නම් ඒක බොහොම දුර්වල කර්මයක්. නමුත් ප්‍රතිසන්දියක් දීමට සෑහුණා. යම් ඒ වගේ අවස්ථා හැර සාමාන්‍යයෙන් සැලකෙන විට ප්‍රතිසංගී ගෙනදී හැකි කර්මය කියන්නේ කර්ම පතරණය. ඒවට කියන්නේ කර්ම පත්‍ය කියලා. පත්‍ය කියලා කියන්නේ මාර්ගයට නම. හරියට දුර්ගතියට ගෙන යන කර්මය ඒ අකුසල කර්මපත්. සුගතියට ගෙන යන කර්මය කුසල කර්මපත්. අනේ එහෙම කර්මපත් වශයෙන් ගන්න. ඒ ඉතින් කරන අවස්ථාවේදී දුර්වල වූ කර්මයක් වුවත් කෙනෙක් ඒ පිළිබඳව නැවත නැවත සිතලා ඒක කර්මපත තත්වයට ගෙන යන්නට බැරි නෑ. එහෙමත් වෙනවා. සමහර කර්ම තිබෙනවා කුසල කර්ම අකුසල කර්ම කියන දෙකම මේ පිළිබඳව සැලකන්න ඕන. සමහර අකුසල කර්ම කරන ලද අවස්ථාවේදී බරපතල වුවත් ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්මයන් සිදු කිරීම හේතු කොටගෙන එයින් ගෙනදෙන භයානික විපාක මගහරවන්නට පුළුවන්. එයින් එය එහි තියෙන ශක්තිය අඩු කරන්න. ඒ කුසල බලය. දැන් අපි ඒක දන්නවා. දෙවතුන් පිළිබඳ දෙන්න දේවදත්ත ස්ත්‍රයන් වහන්සේ පිළිබඳ කතාවෙන් පේනවා. උන්වහන්සේ දේවදත්තනේ මේ මේ කවුද? රජතුමා. අජාසත් රජතුමා පිළිබඳ කතා. දේවදත්තට නම් මේ අවසරය ලැබුණේ අජාසත් රජතුමාගේ කතාවෙන් තේනවා අජාසත් රජතුමා පියා මැරුව අකුසලය සිදු කරගත්තා. ඒ රජතුමාව මරණයටපත් කිරීම රජාන නිසායි සිදු වුණේ. ඒ නිසා Taman සිදු කරගත්තේ ආනන්තරීය අකුසල කර්මයක්. ඒ ආනන්තරීය අකුසල කර්මයේ නිසාම තමයි රජතුමාට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ අවස්ථාවේදී සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණිය නොහැකි වුණේ. ඒ අකුසල කර්මය නොකොට සිටියා නම් ඒ බණ ඇසූ මොහොතේදී රජතුමාට සෝවාන් වීමට තරම් හේතු සම්පත් තිබුණා. නමුත් ඒ අවස්ථාව මගහැරී ගියේ මේ කරන ලද අකුසල කර්මයේ නිසා. ඒ වගේම මේ අකුසල කර්මෙහි ශක්තිය තිබෙනවා. ඒ නිරයන් අතුරේ අතමා නිරයන්ගෙන්ද ඉතාම දුක් ඇති නිරේසේ දක්වන අවීචයට ගෙනෙනවා. එහෙත් රජතුමා බුද්ධාගම පිළිගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වුණාට පස්සේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් ඒසයි රජතුමා පිළිබඳව කියන්නේ ශ්‍රද්ධාවන්ත උපාසකයන් අතර අග්‍රස්ථානයේ තිබා. ඒතර ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාවෙන් කරන ලද කුසල කර්ම නීති කොටගෙන රජතුමාට ඒ අවීචයට ගෙනන්නට තරම් පොහොනා ඒ අකුසල කර්මය ලෝහ කුම්භී කියන ලෝකුඹු නිරෙහි උපදවන්නට තරම් දුර්වලයි. අනේ එහෙම අකුසල් වලට කරන්නට තිබෙන අකුසලය දුර්වල කරන්නට කරන්නට තිබෙන එකම දේ තමයි කුසල්. කුසලයෙන් තමයි අකුසලය මරින්නට පුළුවන්. එහෙම නැත්නම් තමන් කරන ලද අකුසලය ගැන නැවත නැවත හිත හිතා හිටියොත් මම මෙහෙම මෙහෙම කළයි කියලා කනගාටු වී පසුතැවිලි වීම ආකාරයෙන් ඒ අතරතුරේ කරන ලද ඔක්කොම කුසල කර්ම පසකට පරිදි Taman මේ නිතර හිත හිතා සිටි අකුසල කර්මයට ඉඩ ලැබෙවි විපාක ගෙන දෙන්නට මරණාසන්න අවස්ථාව. ඒ නිසා ඒකත් මේ කර්ම පිළිබඳව කතා කරන විට ඒ දැනගත යුතු කාරණා. ඉතින් ඒ කර්ම ජනක කර්මය ප්‍රතිසන්දී ප්‍රවෘත්ති විපාක ගෙන දෙන එක. ඒ ප්‍රධානම එක තමයි ඒ ප්‍රතිසන්දී ප්‍රවෘත්තිය කියන එක ඒ තරම්ම ලොකු එකක් හැටියට සැලකිය යුතු නෑ. ප්‍රවෘත්ති විපාක. දැන් අපි මෙහෙම ගත්තොත් නිරය පිළියක් ප්‍රේත කියන ඒ උද්ගති තිබෙන. මේක මනුෂ්‍ය දිව්‍ය කියන සුගති. අපි දෙවියන් පසකට කොට මේ මිනිස් නිරය පිළියක් ප්‍රේත කියන ඒ තුන් කොටසයි මිනිසුන්ගේ ගතකොන කොහිද වඩා දුක් තිබෙන්නේ මිනිසුන් අන්තිමටම දුක් විඳින මිනිසුන් සිටින්නට පුළුවන් සමහර විටක උපන්දා ඉඳලා මේ තරම් සැපේ කියා ගන්නට දෙයක් නැති මිනිසුන් සිටින්නට පුළුවන් එහෙම වුණා ඒ අයට අර නිරේ ත්‍රිසං භවයේ ප්‍රේත භවයේ කියන දුක් ලැබෙන්නේ නැහැ. ඒ දුක් නැහැ. ඒ නිසා ඒ නිරය තිරියක් പ്രേත කියන මේ කඳුලට පමුණුවන ඒ අකුසල කර්මය තමයි ඊටම භයානක නරක. එයින් ගෙන දෙන්නේ දුර්ගතිය ගෙන දෙනවා. ඒ දුර්ගතිය වශයෙන් ලැබෙන්නේ මොකක්ද? මොනවද ලැබෙන්නේ? දුර්ගති පංචස්කන්ධයක්. ඒ දුර්ගති පංචස්කන්ධයක් උපදවන්නට පහල කරගන්නට හේතු වෙන කර්මය තමයි අකුසල කර්මය. ඒකෙන් කියන එක. ඒ අපි දේවදත්ත ගැන කතා කළා. ඒක නැත්නම් අජාසත්‍රතුමා ගැන. තව කියන්නේ චින්චමානවිකා ආදී චින්චමානවිකා ඒ ආයත් කරපු වැඩ දන්නවනේ පින්නොත්. ඒ ඒ හැම දිනාටම දුර්ගති යෙහි ප්‍රතිසංකය. එයා එනම් ගියේ නිරේ. නිරේටම. ඉතින් ඒ නිරේහි ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? නිරේහි ලැබෙන්නේ පංචස්කන්ධ. විපාක සිත ලැබෙනවා ප්‍රතිසන්දි කෘත්‍යය. ඒ ප්‍රතිසන්දි කෘත්‍යය හා පෙරසුණුයි එහි ලැබෙන රූප ලැබෙනවා. රූපස්කන්ධ කර්මජ රූප කර්මෙන් උපදවන රූප. අනේ එහෙම ඒ කර්ම ඒ වාසයි ජනක කර්ම. ජනක කර්ම. ඊළඟට <clears throat> උපස්තම්භක කර්ම. ඒ කුසල කර්මයෙන් උපන් අකුසල කර්මයෙන් උපන් කියන ඒ දෙදෙනා අපි ගන්නවා අපි කුසල කර්මයෙන් දැන් බල්ලෙක් වෙලා ඉපද සිටින්නේ අකුසල කර්ම නේ අකුසල කර්මයෙන් සාන නමුත් අප දෙදෙනාටම දීසාට සහ තිරසනාට යම් සැපක් ලැබෙනවා ඒ ජීවිතයේදී ඒ කුසල කර්මයාගේ උපස්තම්භන. දල්ලාට උනා කුසගින්න නිවා ගන්නට ආහාර ලැබීම. ඒ ඒ විදිහට ලැබෙන යම් යම් දේ තිබෙනවානේ. ඒවා මේ කුසල කර්මය නිසා ලැබෙනේ. සමහර බල්ලන්ට කුසල කර්මය නෙවෙයි එන්නේ. බඳු වෙලා උපන්න අකුසල කර්මයට තව දුක් වෙන කර්ම ඉතිපත්. ඒ දුක් වීම අකුසල කර්මයෙන් කරන පීඩනය. ඒ අපට වුණත් එහෙම පීඩනය එන්නට පුළුවන්. අපට එනෝනේ උපපීඩක කර්මය කියන්නේ ඒවා. පීල පීඩනය පීඩාක. උපස්තම්භනයයි පීඩනය. ඒක දෙකක්. උපස්තම්භනය සැප පිණිසයි කියනවා. පීඩනය දුක පිණිසයි කියනවා. දුකටයි ඒ ලැබෙන්නේ. දුක් ගැන පිළිබඳ. දැන් අපි මෙහෙම සලකතොන් මේ බුදුරජාණන් වහන්සේ ගැන දැන් උන්වහන්සේ දන්සභා මණ්ඩපයේ වැඩහිඳගෙන ධර්මදේශනාව කරමින් සිටින අවස්ථාවේදී තමයි තීර්ථකයන්ගේ කතාව අහලා ඔවුන් විසින් මෙහෙයව ලැබූ චීචාමානකාව ඇවිත් මහන්සේට බරපතල චෝදනාවක් කළේ. දැන් මේ බඳු චෝදනාවක් මහන්සේට අසන්නට ලැබුණානේ. ඒක බුදුරජාණන් වහන්සේ තරම් වහන්සේට වූ පීඩාවක් කියා නොසලකතා. උන්වහන්සේට ඒක උපපීඩක වශයෙන් ලැබුණු කර්මයක්. ඒ අතීතේ තරම් වහන්සේ කර තිබෙන ඒ විදිහේ අමයන්ට දොස් නැගීමේ අකුසල කර්මයක් නිසා මේ ජීවිතයේදී තමන් වහන්සේට එහෙම දෝෂයක් අසන්නට ලැබුණා. විසිත් වශයෙන් සලකතා ඒ චින්තමාන විකාර ඇවිත් කරන මේ ප්‍රකාශය බොරුව වහන්සේට ඇහෙනවනේ. ඇහෙනවනේ ඒ සෝත විඥාන සිත් උපදිනවා. ඒ සෝත විඥාන සිත් මොනවාද? උන්වහන්සේ තරහ වුණේත් නැහැ. ඒ තරහ හරින්නට පිළියක් නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ ගැන ආසාවෙත් නැහැ. ලෝභයකුත් උපදින්නේ නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ පාප කර්ම සියල්ලම නැති කළ උතුමා. එහෙත් උන්වහන්සේට මේ ඇහෙනවා. ඇසීම කවුරු කාට ඇසුණා? ඇසෙන්නේ සෝත විඥානයි. සෝත විඥානයි කියන්නේ විපාක සිත. ඒ විපාක සිත සෝත විඥානයේ වශයෙන් ලැබෙන විපාක සිත කුසල විපාකයක් වෙනවා ඉෂ්ට දෙයක් අහන විට අකුසල විපාකයක් වෙනවා අනිෂ්ට දෙයක්. මේ ඉෂ්ට දෙයක් නෙවෙයි. දෝෂාරෝපණයක්. කරනු වසන්නට ලැබෙන්නේ. අනිෂ්ට ශබ්දයක්. ඒ දැනගනිමින්, ඒ අසමින්, ඒ දැනගනිමින් උපදනා වූ ඒ සෝත විඥානයේ සහිත සෝත විඥානයේ සම්පටිච්ඡනය, සම්තිරණය කියන ඒවා. ඊට අනුතුරුව වහන්සේට ගොත්තපන සුත්තක් නේ ගොත්තපන නෙමෙයි මේ සදාරම්මන සුත්තියක් ධර්මයට අනුතුරුව ලැබුණා ඒ සදාරම්මන ඒවා අකුසල විපාක අකුසල විපාක. මොන විදිහෙන් ලැබෙන අකුසල විපාකද? ඒවා මේ ධනක කියන එකට වැටෙන්නේ නැහැ. උපස්තම්භණයකුත් නෙවෙයි. ඒකෙන් කරන මේ සැපගෙන දීම උපකාර කිරීමක් නෑ. එතන තිබෙන්නේ උපපීඩනය. උපපීඩකක. ඒකයි උපපීඩකම් කියලා බාල වචනයෙන් දක්වන්නේ. උපපීඩකක. දැන් ඒ වගේ කර්ම අප කාහට තාමත් මේ ජීවිතය පවත්වාගෙන ජීවත් වන තුරුම ලැබෙන. ජනක කර්මයෙන් ප්‍රතිසංයදී. ඉතින් ජනක කර්ම වශයෙන් ඉදිරිපත් වූ ඒ කර්මයෙන් මේ ජීවත් වන කාලය තුලදී සතරින් සතර මේක ආකාර දෙන් ඉදිරිපත් වී විපාක දෙනවා. ඒ ප්‍රධාන එක තමයි විභාංග වශයෙන් සිද්ධ කරගෙන යාම. ඊළඟට කර තිබෙන වෙන කුසල කර්ම කර තිබෙන අකුසල කර්ම කියන මේවා උපස්තම්භක උපපීඩක මේ වශයෙන් ලැබෙන. දැන් එහෙම ඇතන් විටක සමහරුන්ට තමන් නොකරන ලද වරදක් පිළිබඳව දොස් අහන්නට ලැබෙන අවස්ථා තියෙනවා. සමහරු එහෙමත් කියනවා. එයා එහෙම මට කිව්වට මම කරපු වරදක් නෙතේ. මම එහෙම වරදක් කළේ නැතේ. ඒ වරදක් නොකළ බවත් ඇත්ත. නම් දෝෂාරෝපණයක් අහන්නට සිදු වුණු බවත් ඇත්ත. ඉතින් මොකක්ද මේකට හේතුව? ඉතින් කෙනෙක් කියන්නට පුළුවන් ඒ කියන තැනත්තාගේ නැහැදිච්ච කම. එහෙම කියත හැකිනේ. නේ? ඔව් නරක මිනිහෙක් ඕන කෙනෙකුට දොස් කියනවා. එහෙමයි. ඕන කෙනෙක්ගේ ඒ දොසක් තමයි. නැති දොස් පවා කියනවා. එහෙම දෙයක් තමයි අහන්නට ලැබුණේ. නමුත් එහෙම අහන්නට තමන්ට සිදුවන්නේ ඒ එබඳු දොස් ඇසීමට හේතු භූත වන අකුසල කර්ම තමන් අතීතයේ කර තිබෙන නිසා. ඒක එහෙම නොවේ කියන්නට බෑ. ඒකට හොඳම අපිට ගන්නට තිබෙන උදාහරණය අන් කිසිවකු නෙවෙයි අපේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේට එවැනි කර්ම ගෙන දුන්නා නම් අප ගැන කියනම කවරේද? දැන් ඒ උපස්තම්භක කර්මයෙන් අපිට යම් පීඩාවක්, කරදරයක්, හිරිහැරයක් එහෙම සිදුවන්නට තිබෙනවා නම් ඒව වළක්වන ප්‍රස්තම්භක. දැන් එහෙම අවස්ථා අප කාහට වුණත් එළඹිලා. සමහර අවස්ථා තිබෙනවා මහත් අනතුරුදායක අවස්ථාවකට මුහුණ පාපු අවස්ථාවලදී එබඳු අනතුරක් සිදු නොවි රැකෙන අවස්ථාවක්. ආරක්ෂා වන අවස්ථාවක්. එහෙම අවස්ථා මොන හැටියටද දක්වන්නට තිබෙන්නේ? ඒත් Tamanට උපකාර පිණිස ඉදිරිපත් වූ තමන් අතීතෙහි කර තිබෙන කුසල කර්ම. ඒවා උපස්තම්භක වශයෙන්. කෙනෙක් ඒ ඒ විදිහේ භයානක අවස්ථාවකට මූණ පාන්නට ගියා නෙවේ. මේ කිසිදු එහෙම මූණ පාන්නට අවස්ථාවක් නොමැති. වේලාවකදී යම් අතවරයන්ට භාජන වන්නට සිදුවන අවස්ථාවක් දැන් අර ඉස්සෙල්ලා කියපු විදිහේ. ඒවා කරන ලද උපපීඩක ඒ කර්මවල තියෙන උපපීඩක කර්ම. ඒක උපපීඩක වශයෙන් ලැබෙන. දැන් තෙන්ගමට ඕනේ කර්මයෙන් දෙන දෙන එකට කියන්නේ විපාකේ. කර්මයෙන් උපදවන්නට පුළුවන් ඒවත් කියන්නේ විපාකනේ. විපාක. දැන් අපි කියනවා අපි අහනවා. අහනවයි කියන එක විපාක සිතකින් සිදුවන කෘත්‍යය. ඒ ඒ සිතත් සමග ඒ සිතට අනුතුරුව තවත් ලැබෙන සිත් තියෙනවනේ අපි ඉගෙන ගත්ත අර සම්පරිච්ඡන සම්තිරණ අවසානයේදී ජවණයට අනුතුරුව ලැබෙන තදාරමණ ඒවත් විපාක. ඒ විපාක මේ කුසල කර්මය නිසා හෝ අකුසල කර්මය නිසා ලැබේ. කුසල කර්මය හෝ අකුසල කර්මය ඒවාද අප පෙර పూర్වෙහි පෙර කර තිබෙන ඒ කුසල කුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක. ඒකට කියන්නේ ප්‍රවෘත්ති විපාක. ඒ ප්‍රවෘත්ති විපාක තමයි කෝ උපපීලක වශයෙන් එහෙම නැත්නම් උපස්තම්භක වශයෙන් ලැබෙන්නේ. උපස්තම්භක වශයෙන් එහෙම නැත්නම් උපපීලක වශයෙන්. ඊට වඩා වෙනස් ක්‍රමයකුයි උපඝාතක. උපඝාතක දැන් උපස්තම්භක කර්මයෙන් ලැබූ ආත්ම භාවයට උපකාර කරන අතර උපඝාතක කර්මයෙන් කරුණියේ ඒ ලැබූ ආත්ම භාවය නැති කරන නැති කර දමන ඒ බොහෝ සෙයින්ම උපඝාතක කර්ම වශයෙන් අක්නට ලැබෙන්නේ ඔය අකුසල උපඝාතක කර්ම මේ මේ කතාව දෙකටම සාධාරණ වශයෙන් දක්වන්නේ. ඒ අකුසල කුසල කියන මේ දෙපැත්තේම තියෙන ප්‍රත්‍යයෙන් වෙනන්නේ. ඒ එහිදී උපඝාතක කර්ම කියලා දක්වන අවස්ථාවලදී අපිට පේන්නේ අකුසල කර්මයක් උපඝාතක වශයෙන් එළඹ ඒ ආත්ම භාවය විනාශ කර ගැනීම. දැන් අර ඉස්සෙල්ලා කී චින්තමාන විකාවට ඒ ආත්ම භාවයේ නසා දැමූ උපඝාතක කර්මයක් වුණා. Taman ඒ බුදුරජාණන් වහන්සේට කරන ලද අපහාස චෝදනාව. ඒක උපඝාතක කර්මයක්. නිසා මොකද වුනේ? ඈ බුදුරජාණන් වහන්සේගේ දර්ශන පථය ඉක්ම ගිය අවස්ථාවේදීම ලෝකෙහි ගිලුණායි. අවීජෙහි උපන්. ඒ උපඝාතක වශයෙන් දෙව්දතුන්ටත් සිදු වුණේ ඒක. බුදුරජාණන් වහන්සේ වදාළා දෙව්දතුන්ට තමන් වහන්සේව දක්නට ලැබෙන්නේ නැති කියලා. වහන්සේ බලන්නට යාවේ. මම දක්නට ලැබෙන්නේ නැත්තේ. ඔහු පොළොව කලා ගෙන එහි ගිලුණා අවීචි හිම්පන්. අන්න ඒ තම ඒ අය කරපු උපඝාතක කර්ම. ඒ කෙරෙහි කර්ම උපඝාතක වශයෙන් එළඹුණා. මේ හොඳ ආත්ම භාවයක් ලැබුවේ. බලවත් කුසල කර්මයේ කර්මයක විපාක වශයෙන් ලත් ප්‍රතිසංගියක් වුණට තිබුණා. විශේෂම ඒ දේවදත්ත නමුත් ඒක නසා දැම්ම මේ කරන ලද අකුසල කර්මයේ හේතු කොටක. අනේ ඒවා උපඝාතක. ඉතින් ඒ උපඝාතක කර්ම වලත් තිබෙනවා සමහර කර්ම ඒ ආත්ම භාවය පරණක් නසා තමයි. ඊළඟට ප්‍රතිසන්දිය ගෙන දෙනවා වෙන කර්මයක්. තව කොටසක් තියෙන උපඝාතක කර්ම ඒ ආත්ම භාවය නැසා දමා ප්‍රතිසන්දියද එයින් ගෙන දෙනවා. ඒ අර කියපු දෙදෙනාටම ප්‍රතිසන්දිය ගෙන දුන්නේ ඒක. මේ පිළිතුරු අහලා ඇති අර ගාථාවක් තිබෙනවා න අන්තලිච්චේ න සමුද්ද මච්චේ නපබ්බතානං විවරං පක්ෂ නවිජ්ජති සෝ జగති පදේශෝ යතක්තිතෝ මුංචය්‍ය පාපකම්මං ඒ ගාථා බුදුරජාණන් වහන්සේ වදාළ එක ඒ ඒකට කාරණිය සිද්ධීන් අකුසල කර්මයන්ගේ ඒ උපපීඩනය. එහෙම නැත්නම් උපඝාතනය දැක්වීමට යෙතු වෙනවා. උපපීඩනයකුත් තියෙනවා උපඝාතනය. දැන් එකක් තමයි අර කපුටේ. කපුටේ යාගාගෙන යන විට මේ පොළවේ තිබුණු ගිනිගත් පිදුරු රැමක් සුලමට අසු වී උඩට ගිහින් හරියට මේ කපුටා ඇඟ වෙලාගෙන උයින් දැවි නැරදා. ඉතින් ඒක නෑ ලැබුව ආත්ම භාවය අකුසල කර්මයක් නිසා තමයි කපුටෙක් නෙමෙයි. නමුත් ඒ ආත්ම භාවය එලෙස දැන් කපුටාගේ යම්කිසි අවශ්‍යයක් තියෙනවායි කියලා ගන්න. ඒ කාලේ ඒ විදිහටම යන්නට ඉඩ නොලැබෙන පරිදි මේ තම අතීතයේ කර තිබුණු අකුසල කර්මයක් මේ ඇවිත් මේ විනාශය සිදු කරනවා. යබ්දාන්නේ ඒ හේතුවෙන් කවුටා කියලා තවත් කොන්නද කියලා මේ අක්ෂර කර්මයේ හිතකොට නෑ. ඔහුගේ ආත්ම භාවය විනාශ වෙන්නේ නැති එක. ඒක උපඝාතක වශයෙන් එළඹුණු ඒ අතීත කර්මය. උපඝාත. දැන් තව අර මණ්ඩූක දිව්‍ය පුත්‍රයාට මණ්ඩූක කියන්නේ මැදියට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටින අවස්ථාවකදී ඒස්වරෙහි ඒ සිත පවත්වමින් මේ පණ අසාගෙන සිටි මැඩියා කෙවිතකින් තක් කෙවිතකට තරදලා මැරිලා දෙවියෙක් උපන්නයි කියන්නේ ඒකට මැරුණා ඉතින් යම් කිසි හේතුවක් කර්මයක් නිසා තමයි ඒකත් සිදු වෙන්නේ කර්මයෙන් නමුත් මේ උපන්නේ දෙවියෙක් එතන අපිට කියන්නට බෑ ඒ මන්දුක දිව්‍ය පුත්‍රයා වීමට කලින් මේ මැඩියෙකු වශයෙන් සිදුවුණු මරණය ගැන. ඒකත් නැත්නම් පිටක උපඝාතකයක් වෙන්නට පුළුවන්. අතීතයේ කරන ලද කර්මයක ඒ උපඝාතක වශයෙන් එළඹුණු අවස්ථාවක් තියෙනවා. අනේ එහෙම ඒවත්. එතෙන් ඒ කර්මය <clears throat> බොහොම විස්තරුයි කියන්නේ ඒ නිසයි. අපිට කියන්නට අමාරුයි ඒ එක් එක් අවස්ථාවලදී අපට යම් යම් දේවල් සිදුවන්නේ අසුවල් කර්මය නිසාමයි. එපමණක් නෙවෙයි. කෙනෙකුට මේ කාරණයක් නෙවෙයි හැම දෙයක්ම සිදුවන්නේ කර්මය නිසායි කියලා ගන්න. එහෙම ගත්තොත් කර්ම කතාව අප මිත්‍යා දෘෂ්ටියකට හරවනවා කියන බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා. හැම දෙයක්ම සිදුවන්නේ කර්ම නිසා. දැන් අපි ගනිමු කෙනෙක් හොරෙක් වෙනවා. මේ ඒ දරත්තා හොරාවන්නේ කර්මයේ නිසායි කියලා කිව්වොත් ඒක වැරදි. එහෙම කියන්නේ නැහැ. කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ කියලා. ඒ ප්‍රාණඝාත කරන්නේ කුයේ කර්මයේ නිසායි කිය එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. ඒ මොකද එහෙම වුණොත් අපිට මේ ක්‍රියාව කියන්නේ කියනවනේ යම සිදු කරලා කරලා යමකින් නිදෙන්නට අපට උගන්වන එකක් තමයි අපට පුළුවන් මේ ජීවිතයේදීම ආරම්භ කරලා සමහර විටක අතීතෙහි කරති වෙන පාරමිතාවක් තිබේ නම් මේ ජීවිතෙහිදීම අපට අවසන් කරන්නට පුළුවන්කම තිබෙනවා මේ නැවත නැවත ඉපදීමේ කියන දුක. දැන් එහෙම එකක් තිබෙනවයි කියලා ගන්නට බෑ. ඔක්කොම සිදුවන්නේ කර්මයෙන් නිසායි කියලා ගන්න. එහෙමනම් මේ කර්මයෙන් ඔක්කොම වෙලා ඉවර වෙන්නට එපා. අපිට තියෙනවා ශක්තියක් තියෙනවා. අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒකටයි මේ සතිපට්ඨාන আদি ධර්ම තිබෙන්නේ. ඒවායින් අපව හොඳ පැත්තට යොමු කරනවා. එතකොට හොඳ පැත්තට යොමු කරුවම අපිට තිබෙනවා ශක්තිය අක්සල් කිරීමේ ශක්තිය. අකුසල් කිරීම ශක්තිය අප තුල තියෙනවා. මක් නිසාද? අප තුල අනුසය වශයෙන් පවත්නා අකුසල ධර්ම ටික. ඒ අකුසල ශක්තියින් වශයෙන් පවත්නා අනුසය ධර්ම. ඒවා බර අකුසල් සිදු කිරීමටම. ඒ පැත්තටයි බර. දැන් ලෝභය උපදවා ගැනීමට තිබෙන තරම් බරක් අලෝභය උපදවා ගැනීමට නැහැ. අලෝභය කියන එක අමාරුවෙන් උපදවාගත යුතුයි. ඒක නිකම්ම ඒ පැත්තට හැරිලා යන බවක් නැහැ. ඒ වගේම තමයි අද්වේෂය කියන්නේ. තරහව කියන එක කකුල යම් කිසිවක හැපුණත් ඇතිවන්නක පුළුවන්. එහෙමනේ සමහරව එමත් තරහ වෙනවනේ. ගලක කය හැදුණොත් තරහ වෙනවා. තරහව. එයා නොයෙක් විදිහට තරහ ඒක ඒ පැත්තට හැරෙන්නට පුළුවන්. නමුත් දෙවන අවස්ථාවකදී කෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් උපදවා ගන්නවයි කියන එක ඒක ලේසි වැඩක්. අමාරු. ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ තමයි කර්ම. කර්ම කියන එක මේ සිතක් ඇති කෙනෙකු කරන දෙයක්. සිතක් ඇති මිනිස්සේ අපි මිනිසයා ගැන එකක් සලකත. මිනිස්සු. ඉතින් සිත හරි පැත්තට යොදවන්නට Taman දැනගෙන තිබේ නම්, ඉගෙනගෙන තිබේ නම්, අසා තිබේ නම් දැන් ඒවා කරන්නට කෙනෙකුට ඒ ඔක්කොම උනා. ඒ අසාතිදෙන්නට. එහෙම නැත්නම් කවුද හිතන්නේ? යම් යම් අවස්ථාවලදී තරහ ඇති තවත් අවස්ථාවලදී ලෝභය ඇති තවත් අවස්ථාවලදී ඊර්ෂ්‍යාව තවත් අවස්ථාවකදී මානය ඇති මේ ඇති වෙන හැම එකක්ම හොඳයි නරකයි කියලා වෙකර ගන්නට පුළුවන් බවක් ලෝකේ ඉන්න හැමෝටම නැහැ සාරිතන්නේ ඒක හරිම එකයි. දැන් සමහර සලකන විදිහට තරහව ඇති කරගත යුතු අවස්ථාවයි කියලා එකක් සමහර සලකන. ඒක තරහව ඇති කරගන්නට තරහ වෙන්නට ඕන වෙලාවක්. ඒ වෙලාවේ කෙනෙක් තරහවන්නේ නැතුව ඉන්නවා නම් ඒක ඔහුගේ අඩුවක් හැටියට සමහර විට පේනවා. එහෙම සලකන. සමහර විට ඒ අවස්ථාවේදී හිතම ඔහුට තිබුණේම අර පුද්ගලයාට පහර දෙන්න ගහන්න ඒ නොකල එක ඔහුගේ වරදක් හැටියට ගන්න. එහෙම දකින්න මිනිසුන් කොයි තරම් ඉන්නවද? එහෙම අය. ඒක ගහන්නයි තිබුණේ කියලා කියන්නේ. එහෙම කියනවා නොගැහක එකයි වරද. අන්න ඒ වගේ. ඉතින් ඒක ඒක ධර්මය නෑ. ඒක ධර්මයේ නෙවෙයි සමහර විටක ධර්මයේ දන්න අයත් ඒක සැලකන්නේ නෑ. ඉතින් නොදන්න අය කොහොමද ඒ ගැන හිතන්නේ? ඒකයි අහන්නට කියලා ගන්න. අපි කරන මේ කොයි දේවල් කර්ම බවට නොපෙනෙනවයි කියන්නට බෑ. එහෙම කියන්නට බෑ. මොකද චේතනාවකින් යුතුවයි ඒ දේ කරන්නේ. චේතනාවකින් යුතුවයි. ඒක කර්මපත වීම හෝ නොවීම වෙනම කාරණා. නමුත් කර්මයක් වෙනවනේ. කර්මයක්. කර්මය කියන එකක් නොසලකා හරිය යුතු එකක් නෙවෙයි. අපි කියමු අපි සතෙකු මරනවා. ඒ මරණය කියන එක මැරීමයි කියන එක කර්මපක්ෂය. කර්මපක්ෂය. එවනේ ප්‍රාණ ඝාතය කියලා කියන්නේ. නමුත් සතුන්ට හිංසා කරනවා. හිංසා කරනවා. සතුන්ට දහනවා. එහෙම නැත්නම් තව කාට හරි කියනවා ගහන්නේ කියලා. ලවත් කරනවා. එතකොට තමන මේ ගහන්නට චේතනාවක් ඇති කරගෙන අන්යන් සිත් තුළද ඒ චේතනාව ඇති කරවනවා. ගහන්න දෙයි කියලා කියනවා. ඉතින් එතකොට ගහනවයි දස්වනවයි කියලා දෙකක් තියෙනවා. දස්වනවයි කියන එකට දෙකක් සම්බන්ධ. එක්කෙනෙක් නියම කරනවා අනිත් එක්කෙනා ඒ නියමයට අනුව ක්‍රියා කරනවා. දෙදෙනාටම උපදවන්නේ අකුසල් සිත්. දෙදෙනාට. මොකද චේතනාවකින් තොරව කරන දෙයක් නෙවෙයි. චේතනාවක්. දෙලින් දෙදනාටම අකුසල් සිත් උපදින්නේ. ඒක කෙනෙකුන්ව නිර්යාදී සතර පායට පමුණුවන අකුසලයක්සේ දක්වන්නේ නැහැ. මක්නිසාද ඒක කර්මපක්යක් නෙවෙයි. සතාගේ දිවිතොරකලේ නැහැ. නමුත් ඒ නිසා කෙනෙකුට එයින් බේරෙන්නට බෑ. ඒ කියන්නේ මම සතාව මැරුවේ නැtei කියලා මක්නිසාද Taman මේ කරන ලද හිංසාව නිසා උපදවාගත්ත ඒ අකුසල කර්මය තමන් මේ සුගති උප්පත්තියක් ලැබූ අවස්ථාවකදී වුවද වුවද ඒ අකුසල කර්මය තමන්ට පීඩා කිරීමට එළඹෙනවා දැන් සමහර සිටින්නේ නිරතුරු වෙඩි නිරතුරු වෙඩි හැමදාම අසුනි මොකද මොකද හේතුව ඉතින් මේකට කෙනෙක් කියත හැකි යම් යම් දේවල් වල තියෙන අඩුපාඩු නිසායි එහෙම වෙන්නේ කියලා. මේ ලොකුම අඩුපාඩු හැටියට දක්වා ගන්න තියෙන්නේ මේ අතීත කර්මයාගේ තිබුණු අඩුපාඩු. මේ ඊයේ පෙරේදා පළමුදා එහෙම නෙමෙයි. සමහර විට ඒක බොහොම ඈත අතීතයේ සිදු කරපු කර්ම. අන්න ඒ ලෙස කර්මය නොඑක ආකාරයෙන් එනවා විපාක. විපාක කියන්නේ පීඩා කරනවා හිංසා කරනවා ඊළඟට සැපගෙන දෙනවා නම් වූ ප්‍රශංසා කීර්තිය ඒවත් ලබා දෙනවා ඒවත් ලබා ඒ දැන් කීර්තිය ප්‍රශංසාව කියන එක නරක එකක් නෙවෙයි නරක එකක් නෙවෙයි කවුරුවත් ඊට නොකමැතිත් නෑ නේ නොකමැතිද කවුරුත් නෑනේ ඒක නොකමැති නම් ඔය පස්සෙන් යන්නේත් නැහනේ. ඒවා ලබා ගැනීම සඳහාම කරන කටයුතු තියෙනවනේ සමහර. නමුත් ඒවා ලබන්නට කින්ති වෙන්නට. ඒ ඉනේ කීවේ මේ කම කින්ති වෙන්න. ඒ වගේම තමයි නිന്ദා අපහාස අපකීර්ති කියන ඒවා ලැබෙන්නේ. ඇතැම් විටක එය අතීත කර්ම නිසා වන්නට පුළුවන් වර්තමාන කර්ම නිසා වන්නට පුළුවන්. නේ? වර්තමාන කර්මක් තියෙනවා. ඒ වර්තමානයේදී කෙනෙක් මේ ඒ විදිහේ සීල ජීවිතයක් ගත කරනවා නම් එතකොට ඒ හේතු කොටගෙන ලැබෙන අපකීර්ති ටික. එයක් මේ වර්තමානික කර්ම නිසා ඇතිවන එකක්. ඒවාට අතීත කර්මත් බොහෝ සෙයින් සම්බන්ධයි. මොකද කර්මයන්ගේ තිබෙනවා ඒ ධර්ම කුසල කර්මයෙන් කුසල කර්ම මත කරගෙන. කුසල කර්මයන්ට අවස්ථාව ලබා දෙනවා. අකුසල කර්මයෙන් අකුසල කර්මයට අවස්ථා ලබා දෙනවා. ඒක තමයි ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කියලා දක්වන්නේ. කර්ම පිළිබඳ කතාවේදී එනවා. ඒකත් කර්මයේ පිළිබඳව දැක්කෙන විශේෂ කරුණු. කාල සම්පatti කාල විපatti ගති සම්පatti ගති විපatti උපදි සම්පatti උපදි විපatti ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කියලා එහෙම කරුණු කුසල කර්ම වලට අවස්ථාව ලබා දීමට හේතු වෙන අකුසල කර්මයන්ට අවස්ථාව ලබා දීමට හේතු වෙන එහෙම කරුණු අටක් දක්වනවා. කාල සම්පත්තිය කියන එක. කාල සම්පත්තිය කියන්නේ අපි යම්කිසි රටක නම් ජීවත් ඒ රට බොහෝම සරුසාර, ශාස්ත්‍රීක කාලයක් වුවොත් ඒ කාලයේදී හැම දිනාටම වාගේ කෑම දීම ආදීන් අඩුවක් පහඩුවක් නැහැ. අහක දාන්නටත් තරම් තියෙනවා. ඕනෑම කෙනෙකුට කාගිනුවත් තමන්ගේ කුසගිනි විවාහ ගන්නට යමක් ලැබෙනවා. ලැබෙනවා. ඉතින් එහෙම කාලවලදී තමන්ව කුසගින්නේ තවා දුක් වීමට හේතු වෙන කර්ම තුනවානේ අප කරලා. අතීතයේ අපි කර තිබුණ කර්ම සමහර වර්තමානයේදීත් එහෙම කරනවා ඇති. ආ දෙන්න එපා ඔය අට කන්නේ කියලා. නැත්තම් කාට හරි කන්න ලැබෙන දෙයක් විනාශ කරන්නට පුළුවන්. එහෙම පුළුවන් කෙනෙකුට කරන්න. එහෙම කර්ම අපි අතීතෙහි කර තියෙනවා. වර්තමානයේදී සමහර විටක කරන්නට පුළුවන් කරලා ඇති. එහෙම තියෙනවා. යන්නේ කාට හරි ලැබෙන්නට. කාට හරි තියෙනවා අපි කියනවා ආහාරයක්. කවුරු හරි කියනවා ඔන්නේ හරි හොරේ දෙන්න එපා. කියලා ලක්කන. එතකොට සමහර විටක හොරා වගේන්නට මේ බොහොම අමාරුවෙන් නැරෙන්නට වගේ අවස්ථාවක් වෙලා තියෙන්නේ මේ කුසගින්නේ. ඒ කුසගින්න ලා ගන්නට මේ කවුරු හරි කරන්නද? ඊයේ වැඩ. මේ තවත් කෙනෙක් එක වැලක්කුවා. වැලක්කුවා. මොකද සමහර හිතනවා ඒ තවන් කරන ඒ වැලක්වීම හොඳ හිතින් කරන්නේ. කාගේවත් දීමක් වළක්වන එක Tamange හොඳ හිතක් කරේ. සමහරු රැවටෙන්නට පුළුවන්. ඒ කියන්නේ වංචක ධර්මය කියන්නේ මේ හිතනවා ධර්මයක්. ඒකට කියනවා ඒ කදරියතා කියන එක. කදරියතා. නවේ කදරියා දේව ලෝකම් වජන්ති කියලා බුදුරජාණන් වහන්සේම වදාළා. කදරියතා කියන්නේ මසුරුකමම ඉහවා ගිය අවස්ථාව. ඉහවා ගිය කියන වචනේ තේරෙනවනේ. ඉහවා කියන්නේ ඉස වසා ගිහිල්ලා. උඩටම ගිහිල්ලා. ඉහවා ගියයි කියන්නේ ඒකට. මසුරුකම්. කදරියතාව ඇති එක්කෙනා අහක දාන දෙයක්වත් අනේකට ප්‍රයෝජනයක් ගන්නට දෙන්නේ නැහැ. කාගේවත් දීන උවදේ තැනත්තා බලක්. තමාගේ දේ නෙමෙයි. අනුන්ගේ දීමත් ඒ තැනට වළක්වනවා. එහෙම ගතියක් තමයි කදරියතා කියන්නේ. අන්න එහෙම කදරියතාව කෙනෙකුට ඇති වුණාම ඒ තැනට රැවටෙන්නට පුළුවන්. Taman සමාජ සෝධකයෙක් හැටියට. Taman සමාජ සෝධකයෙක්. එන Taman මේ පිළිබඳව සමාම රැවටෙන. මේ වැඩේ කර. අන්න එහෙම ධර්ම තෝරා බේරා ගන්නට පුළුවන් කාර්යයක් වෙතොත් ඒ කාලය කොයි එකද? ඒ කාලය තමයි මේ දැන් අපට ලැබිලා තියෙන්නේ. ඒ බුද්ධ ශාසනයක් පවත්නා කාලය. බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ කාටවත් දන් දෙන්නට දෙන්නට එපයි කියලා නැහැ. තීර්ථකයන්ට තීර්ථකයන්ට දන් දෙන්නට එපා කියලා උන්වහන්සේ නැහැ. තීර්ථකයන්ට දන් දුන්නොත් නිරයට යනවායි කියලා එහෙම තැනකට යනවායි කියලා කවදාවත් කියලා නැහැ. දුස්සීලියන්ට දන් දෙන්නට එපයි කියලා සමහර කියනවනේ අපායක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ එහෙම වදාarlar. වදාarlar ඒ දන් දීම කාට දුන්නා? හොඳයි. දෙන්නට ඕන දෙන අදහස් දෙකක්. එකක් පූජාව ලැබීමට සුදුසුෙක් නේ. අනිත් එක තමන්ගේ අනුකම්පාවට භාජන විය යුත්තේ. ඒ දෙකෙන් අනුග්‍රහයක් කිරීමට හොඳ උපකාරයක් කිරීම සඳහා කරනවා. ඒක එකක්. අනිත් එක පූජාහාර. ඒ පූජාහාර බව ලැබෙන්නේ තමන්ගේ ඒ තැනත්තා පිළිබඳව තිබෙන ಗುಣ යහපත් කම් ආදී සලකා පුදන්නට සුදුසුයි. අපචාය. අනිත් එක තමයි අනුග්‍රහය. එනි දැන් එහෙම අවස්ථාවක් තිබෙනවා අප අප අතීතෙහි කරලා ඇති ලැබෙන්නට යන දෙයක් කාට හරි ඒක වැරදි. ඉතින් ඒකේ විපාකය ඒ කර්මය එහි විපාකය ගෙන දෙන්නට ඕන. දෙන්නට ඕන. ඒ කියන්නේ ගෙන දීමේ ශක්තිය ඊට තියෙනවා. ඒ නිසා මේ ජීවිතෙහිදී ඇතමිටට හොඳටම කන්න තියෙන වේලාවක් කරලා නොකා ඉන්න සිදු වෙන්නට බැරි නෑ. බඩගින්න දුක් විඳින්නට. එහෙම අවස්ථාවක් එන්නේ. ඉතින් එහෙම දුක් පීඩාවකට Taman භාජන වන්නේ අකුසල කර්මය. කුසල කර්මය නෙවෙයි. කුසල කර්මයෙන් කවදාවත් එහෙම දුක් ගැන දෙන්නේ නැහැ. ඉතින් අප එහෙම කරලා. එබැවින් කර්මයට බය කර්මය රවට්ටන්න. ඒ කියන්නේ අප රැවටෙනවා මිසක අප රැවටෙනවා කියන්නේ ඒ සිත තමයි රැවටෙන්නේ. නේ අපි කියලා ගන්න ඉතින් මේ චිත්තචෛතසික ධර්ම කුංජය සහිත වූ මේ රූපයනේ අපි අපි කියලා මමයි කියලා ගන්නෙ. ඉතින් මේ රැවටීම් ගතිය තියෙන්නේ සිතේ. සිතෙන් අප අපටම රැස් වෙන අවස්ථාවක්. අපේ නුගුණ ಗುಣසේ දක්වන. අපේ නුගුණය. නමුත් ඒක ගුණයක් හැටියට. අපිට තිරෙන ඇතැම් විටක අත්ත්ුක්කංශනය. පරවම්බනේ ඒකම එනවා. ඒක අප සලකනවා ගුණයක් හැටියට. එම ගුණයක් හැටියට සලකන්නට පුරුදු වෙනවා. ඉතින් ඒක කොහොම ධර්මයේ අපිට උගන්වන්නේ? ඒ නිසා කර්මය ගැන කතා කරන විට කර්මයට ඔය අකුසල පැත්තේ තිබෙන සෑම ධර්ම කුසල පක්ෂයේ තිබෙන සෑම ධර්ම අදාළයි. එහෙම නැත්නම් චේතනාව විතරක් නෙවෙයි. චේතනාව විතරක් ගත වුණොත් ඉතින් චේතනාවේ කියන්නේ ක්‍රියාසාමික ශක්තිය. ඒ පමණක් ගත්තොත් ඒකම පමණක් මොනවත් කරන්නට බෑ. ඒක කොහොමද? එය තවත් ධර්ම සමග එකතුවක්. ඒ ධර්මත් සමග එකතු වෙලා ඒ ඒ ධර්මයන්ගෙන්ද කිරීමට ඕන කරන දේ මේ චේතනාවේ මූලිකත්වයෙන් කරනවා. චේතනාවේ ප්‍රධානත්වයෙන් කරනවා. දැන් අප තුල ඇති වුණෝ කෙනෙකු පිළිබඳ ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යා ඒක එක ධර්මයක් විතරයි. සිතේ ඇතිවන ධර්මයක්. නමුත් ඊර්ෂ්‍යාව නිකම්ම ඇති වූ පමණක් නෙවෙයි. සමහර විටක ඒ ඊර්ෂ්‍යාවෙන් Taman යමක් ඒ පුද්ගලයාට විරුද්ධව කිරීමක් ඉදිරිපත් කරනවා. ඊර්ෂ්‍යාව හුදු සිතක ඇති වෙනකොටත් තිබෙනවා ඒ සිතේ චේතනාව. චේතනාවයි කියන එක සිතක හැම සිතකම තිබෙන ධර්මයක්. විපාක සිත්වලක් තිබෙනවනම් චේතනාව තිබෙනවා. දැන් ඊර්ෂ්‍යාව ඇති වුණාම එහෙම චේතනාවකින් යුක්ත වූ චිත්තජාතික ධර්ම සමූහයක් සමග ලැබෙන එකක්. ඊළඟට ඊර්ෂ්‍යාව සහිත වූ සිතින් යමක් කරන්නටත් හදන. කරන්නට මොනවද කරන්නේ? සමහර විටක ඒ තැනට ලැබෙන්නට තිබෙන ලාභයට අත්කන්නට පුළුවන්. එහෙම පුළුවන්. ආ ඔයා ළඟට යන්න එපා. මොකක් හරි කියන්න බැරි. එයාගේ තියෙන මොන හරි අඩුවක් පාඩුවක් පෙන්නලා එයා ළඟට ගිහින් ඉවරයි කියලා. ඒ විදිහේ මාරි කියලා මේ ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක කරනවානේ. ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක කිල්වේ යම් කිසි වැඩක්. යම් කිසි පිළිවෙලකින් ඒක ක්‍රියාත්මක කළා. ඉතින් අර එහෙම කළාම මොකද වන්නේ? ඒකෙන් Taman කරගත්තේ කුමක්? Taman කරගත්තේ අකුසල කර්මය. ඒ අකුසල කර්මය මේ Taman හිතන්නේ කරපු එක ගැන හිතන්නේ ඒක මං කළා කියලා. ඒක විතරයි ඒක. නෑ. ඒක හරියට මේ මොකක් හරි තැන්පත් කළා වගේ නරක සමහර විටක පොලියක් එක්කලා වෙන්නේ. පොලියත් එක්ක ලැබෙන්නට යමක් තැන්පත් කළා වගේ. ඊළඟට පොලියත් එක්ක ඒක දෙන්නේ. එනකොට. එතකොට ඒකයි. ඒ නහි පාපං කතං කම්මං සජ්ජු ඛීරංග මුච්ඡති දහතං බාල මන්දේති භස්මච්ඡන්නෝ වපාව නහි පාපං කතර කම්මං කියන්නේ සජ්ජු ඛීරංග මුච්ඡ කරන ලද පාප කර්මය හරියට කිරි වලින් දී මිදෙන්නේ. ඒ වගේ ඉක්මනට සිදුවන්නක් නොවේ. දහම්තං බාලමන් වේති භස්මච්ඡන්ගුණ ගෝපාව. පාවක කියන්නේ අලු. අලු යට සැඟවි තිබෙන. අලු යට සම් භස්මච්ඡනෝ පාවක අලු යට සැඟවි තිබෙන ගිනි පුපුරක් වගේ. එය මේ බාලයාව දරන්නට මේ පාප කර්මයේ කරපු මෝඩ පුද්ගලයා හරියට දවන්නට අලියට සැඟවුණු ගින් පුපුරක් වගේ මේ පාප කර්මයේද එනවා මොකද ගිනි පුපුරක් අලියට සැඟවිලා තිබුණා ඒක මහා ගින්නක් එයින් මහා ගින්නක් කවුරුවා ගන්නටත් පුළුවන් ඒ වගේ මේ තමා කළ පාප කර්මය තමාට යම් යම් අවස්ථාවලදී සතර සැරි සරම තුරු ඒක මතක තබා ගන්න සසර සැරි සරන තුරු. ඒ සැරි සැරීමේ කියනකොට අපි ගනිමු බුද්ධත්වයටපත් වෙනවා. බුද්ධත්වයට බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ අනාගත සංසාර සැරි සැරීමක් නැහැ. එහෙත් උන්වහන්සේ යම් කර්මයකින් ප්‍රතිසම්පිය ලබා ඒ ප්‍රති ඒ උපත ලබා ඊළඟට ඒ කර්මයාගේ විපාකය වින්දනය කරමින් ජීවත්